අද විශේෂිත දවසක් අපේ ගෞරවණීය යුනික් ගාමනාදී යමන්නේ ආශිර්වාදයෙන් පිළිගන්න කුණහන්තේට අභිමත කරගී එනක් පිළිගන්න කුණහන්තේට තාවරණ යවත්තාදී ඒ සඳහා කුණහන්තේ ආරාධනා කරලා ගාමනාදී පිළිගන්න සීළු පරිස්කාර සහ දාන වස්තු දාන වස්තු ඉතින් දිග නෑ නේද දිග මන්දි දිග මන්දි කුටුව ලං කරා නම් ඔතේ එක කුටුව ගෙන්දල් එකක් දැන් එකක් තවත් ලං කරන්න. තවත් ලං කරන්න. ආ. දැන් අද විශේෂ පින්කමක් විදිතානායක මහත්මයා සියලුම ධාරිතුගේ අදහස් සම්බන්ධ කරගෙන ප්‍රකාශ කළා. මේ පින්කම ආරම්භ වුණේ පෞගේ කාලේ මේ ස්ථාන අපේ ප්‍රඥා ගෞතමාන ස්වාමීන් වහන්සේලා පුදාගෙන අවශ්‍ය කරුණු සාකච්ඡා කරගෙන යවස්ථාපේ කාර්ක සභාවේ සිටිනු මේ දිනේ යන වෙන් කරගත්තා මේ ඒකම් ආත්මයන් මතක් කරලා මේ දිනේ අපිට වෙන් කරලා දුන්නා ඒකෙන් අපි මේ ලෝකේ යම් පරිසංයයක් ලැබුවාද ඒ මුල් කරගෙන උපන්දිනේ මුල් වෙලා උපන්දිනේට වඩා ප්‍රතිසන්දියට බලවත් වෙන්නේ. ඒ විදිහට ධාතියෙන් ගෙන පිනෙන් උපන් මෞඛේ පිළිඳ ගැනීමයි මෙතන ගුණේ. ඒ කාලේ විවහාරයේ හැටියට උපන්දිනේ විවහාර කරනවා කේන්ද්‍රගත වෙනවා. මේ සඳහා අපේ දායක කුඩිය මේ නාවින කරණ සේනාසනේ සංඝයාට පිටපාදාන ප්‍රදාගත දැන් ඒ නාම රාත්‍රී කාලයේ නිින්ද නැතුව දින දානක දානෝපකරණේ පිළිවෙල කරගත්ත ප්‍රණීත භෝජන දානේ අක්‍රභාගයෙන් බුද්ධ පූජා පවත්වලා පිටපාත පූජා කරගත්තා. ඊළඟට මේ ඉදිරිපත් කරලා තියෙන පිළිකර විශේෂයෙන් තවත් ගායක පිළිතුරුන් සම්බන්ධ වෙලා සියල්ලා ගායන දෙකේන භාවනා මධ්‍යස්ථානයේ ගායක පිළිස යෙදු පිළිකලා අපේ ඉදිරි ගමනට නිවන් සඳහා සුවසේ පාරමී පුරාගන්ට මහා සංඝරත්නයේට සංඝසතුරු කොට පූජා කරන තේක්වා යන අපේ මාර්ග පාරමී ආරාධනා කරනවා ඒ වගේම අපේ ජීවිතයේ බොහෝ කාලයක් අවුරුදු 39ක් පමණ කාලයක් ගත කරගත්තා වූ පුණ්‍ය සම්භාරයේලා ඒ පුණ්‍ය සම්භාරයේ මේ මාන්තාරන් මහන්සේ තමයි මා පැවිදෙන අවස්ථාවේ කෙස්වාලා පැවිදෙනිකා යෝග්‍ය ආකාරයෙන් කර්මස්ථාන කියා දුන්නේ. සාමිතෙක් සිදු කරගත්තා පුණ්‍ය සම්භාරයේ කරුණාවේ මාන්තාරන් මහන්සේට සත්පත් වේවා ස්වාමීන් වහන්සේගේ සියලු ලෝකෝත්තර ධර්මයන් දුම්පත් තියෙන ලෝකසා බුද්ධත්වය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා තේරන් කාපේ නායක සභාවේ සභාපති පින්නත් පොන්නම් පෙරුම් මහත්මයා ආදී ලේකම් මහත්මයා භාණ්ඩාරාච මහත්මයා කාර්ය සභාවේ උදවියත් අනෙක් සාමාජික සාමාජික මහත්මයා යෝගී සාස්ත්‍රික එකතු වෙමින් කම් කරන්නේ ශාමී සිදු කරගත්තා මේ ප්‍රතිපස්දායක පින්කමත් මේ දානමය කුසලයක් මේ සැදී උදවියගේ සතර දුක් ගෙවක් කර ලබන්නා වූ චක්කුම් උදපාද කියන හැටියට ධම්මත පාර කරගන්න ලැබේවා අපි කර්මෝදක් කරමින් ඊළඟට මාර්ගපාණාන්තේට ආරාධනා කරනවා සමතපු කිරීමත් අනුමෝදනාවක් කරසේක්වා Thank you. ඔව් ඔව් ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍රහු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙන අග්‍රගණ්‍ය පූජාවක් සංඝගත දක්ෂිනාවක් පිරිනැමීම පූජ්‍ය කර්මස්ථානාචාර්ය ත්‍රිපිටකාචාර්ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේගේ පුණ්‍යාත්මේ ජන්මදිනය නිමිත්තෙන් මේ තන්පත් කොට ඇති පූජා භාණ්ඩ රාශිය අතීතානාගත වර්තමාන තුන් කාලයට අයිති සංඛ්‍යා වශයෙන් අනන්ත සංඛ්‍යා ඇති ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයට පූජා වේවා කියන මේ උතුම් චේතනාව ඇති කරගන්නෝ මේ ස්ථානයේ චාරිත්‍රයක් තියෙනවා මේ ආහාර පාන ද්‍රව්‍ය සංගසතු කරන්නේ නැති බව. ඉතින් මේ කිරිපිටි જાතිය හැර සසෝ මේ පරිස්කාර භාණ්ඩ සියල්ල මේ බුදු ශාසනයේ සීල් ගුණ බණ භාවනා පිළිවෙත් පුරණ සංඝ රත්නයට හිතසෝ පිණිස පවතිවා. එවාගෙම මෙයින් ජනිත වන ආනිසංස ධර්මයේ පූජ්‍ය මේ කලාවේ විනීත ස්වාමීන් වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් හදා වඩා තබා පරිලෝකයේ මෞපිය දෙදෙනා වහන්සේට හා සහෝදර සහෝදරියාදී අන්තාක් මෞපස පීපස ඥාතීන් මේ පරිලෝකසත්වත්තේ සෑම දෙනාට විශේෂයෙන් අපවත් වේවාදාල පූජනීය ආචාර්ය උපාධ්‍යාය මාහිමියන් වහන්සේලාටත් අත්පත් වේවා ඒ හැම දිනාගේ ආශිර්වාදයක් ආරක්ෂක දෙවි දේවතා මණ්ඩලයේ ආරක්ෂාවක් පූජ්‍ය විනීත ස්වාමීන් වහන්සේගේ සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස ප්‍රාර්ථනා මුදුන් පමුණවා ගැනීම පිණිස නිරෝගී සුවයත් වින්සත් සතවර්ෂාදී කාලයක් දීර්ඝාසයක් පිණිස හේතු වාසනා වේවා කියන මෛත්‍රී සංකල්පනා සිතේ දරාගෙන මේ වස්තුව සංඝ සතු කොට පූජා කරමු ඕකාසමයං භන්තේ ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම දුක්ඛයම් කිමයං බන්ති ඉමානි සබ්බ පරික්කාරානි භික්ඛු සංඝස්ස දේම තතියම් කිමයං බන්ති ඉමානි සබ්බ පරික්කාරානි දික්කු සංගස්ස දේම සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යථාපි චන්தோ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සම්මේතර ගනේ ලෝකේ ආභාය අතිරෝචති කතේවස් සීල සම්පන්නෝ සන්தோ පුරිස පුංගලෝ මච්චරින් අධිගන්නාති පංචට්ඨානේ පණ්ඩිතෝ සම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති යථාපි මේ ගෝතන යං විඤ්ජුමාලී සතක්කු කලං නින්නං ච පුරේති අභිවත්තං වසුන්දරං එවං දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ සම්මේ මච්චරිනෝ ලෝකේ ඡාගේන අතිරෝචති ආයුන යසසා චේව වන්නේන ච සුකේන ච සවේ භෝග පරිම්බුල්හෝ පෙච්ච සංගේ ච මොදති කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සුමනා රාජකුමාරිකාවට දේශනා කළ සුමනා සූත්‍රයේ ගාථා කීපයක් මේ කියවුණේ. මේ දේශනේ කරන්න විශේෂ හේතුවක් යෙදුණා. කාශ්‍යප සරුවක්යන් වහන්සේගේ ශාසනයේ අවුරුදු 20000ක් මහානන්දම් පුරාපු සිල්ලුතුන් වහන්සේ දෙනමක් හිටියා බොහොම සහෝදර ප්‍රේමයෙන් එකට මහානන්දම් කිරුවා. දෙනමම ශ්‍රද්ධාවෙන් සමානයි, සීලයෙන් සමානයි, ඥාණයෙන් ප්‍රඥාවෙන් සමානයි. එයින් එක නමක් තමන් පින්ඩපාතේ ලබාගෙන උදේවරුව පුරාම සිල්වත් භික්ෂුන් වහන්සේට දානේ බෙදමින් සාරාණීය වත පිරුවා. අනිත් නම තමන්ද පමණක් යැපෙන්න පින්ඩපාතේ ලබාගෙන මහානදම් පිරුවා. එසේ දම් දෙන ස්වාමීන් වහන්සේ අනිත් නමට නිතර ආවාද කරනවා ආයස්මතුන් වහන්සේ අපි සීලය රැක්කාමදී මේ පරිත්‍යාගයත් පුරුදු කරන්න ඕන අපේ නිවන් ගමන සුවසේ ආගන්නට කියලා. උන්වහන්සේ කිව්වා නෑ මම මහණෝනේ දන් දෙන්න නෙමෙයි. මං සීල රැකලා නිවන් දකින්නයි. ඉතින් මේ දෙනම කිසි බයෙන් බස් වීමක් නැතුව එකට මහානදම් පුරා ආයු කෙලවර දෙව්ලෝ උපන්නා. දන් දුන්න ස්වාමින් වහන්සේ දෙව්ලොවදී අනිත් දිව්‍ය පුත්‍රයාට වඩා දිව්‍යමය ආයු වර්ණ සැප බල අයිස්වාරයෙන් මහේශාක්‍ය වුණ අනිත් නම අල්පේශාක්‍ය වුණා. ඒ දෙනම බුද්ධාන්තරයක් දෙව්ලව දෙව්ලවෙන් දෙව්ලවට සැරිසරමින් සම්පත් වින්දාතර අපේ බුදු සසුන කාලයේ කොසල් රජතුමාණන්ගේ නිවසේ රජ නිවසේ එක දවසේ උපන්නා. එයින් අර පෙර જાතියේ දන් දුන්නේ ස්වාමීන් වහන්සේ දෙව්ලොවෙන් චුත වියවිලා රජ කුමරෙක්ව උපන්නා. අනිත් තැනැත්තා දාසි පුත්‍රයෙක් කියලා ඒ ගෙදර උපන්නා. රජ කුමාරා නාවල පොල පිරිසුදු කරලා ඊ타මත්ම වටිනා Siri යහනක සැටැප්පෙව්වා. එකදා උපන්න නිසාර දාසේ පුත්‍රයාත් නාවල පොවල එම කාරණේම පැදුරු මාල්ලක එම කාරණ කාමරයෙන් පැදුරු මාල්ලක සැතැප්පෙව්වා. මේ දෙන්න ශ්‍රමණ දී පුත්‍රයෝ දෙන්නෙක් වන ආවේ දෙන්නට ජාතිස්මර ඥානෙ ලැබුණා. මේ දෙන්නන් අතරේ මේ රාජකුමාරයා Taman සැතපේන ශ්‍රී යහනත් උඩු වියන් වටකිරාගේ දැකලත් බොහෝම තේරුම් ගත්තා මං රජ කුමරයෙක් වෙලා ඉපදෙලා තියෙනවානේ. මං පෙර જાතියේ දන් දීලා සීල කළ නිසානේ මේ සම්පල් ලැබුණේ මගේ මිත්‍ර නම කොහෙද කියලා බැලුවා. එතනම කාමරේ පැදුරු මාල්ලක නිදාගෙන ඉන්න හැටි දැක්කා. දැකලා කතා කළා මිත්‍රය ඔබට මං කිව්වා නේද සීල් රැකලා මාදී දානේ පරිත්‍යාගයේ පුරුදු කරන්න කියලා. ඒක නොකළ නිසා නේද මේ කාමරයේ පැදුරු මාල්ලක අද නිදාගෙන ඉන්නේ මං දිහා බලන්න කිව්වා. ඉතින් මේ මිබෙ ඉන්න දරුවත් යාපස්මර ඥානේ තිබුණු නිසා කතා කළා රාජකුමාරේ මාන්න ඇති කරගන්න එපා. මගේ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතුවක්. තමුන්නාසගේ ශරීරයේ තියෙන්නේ සතර මහා ධාතුවක්. මේ ධාතු ස්වභාවයෙන් වෙනසක් නැහැ මාන්න ඇති කරගන්න එපා කිව්වා. ඔය කතාව යනෝනේ රජකුමා රජතුමාණන්ගේ දියණියක් වන අත්වරුදු වාසයේ සෝවාන් වෙලා හිටියේ සුමනා රාජකුමාරිකාවට විතරයි. එතුමිය බොහොම නැනවත් දරුවෙක්. මේ දරුවාට කල්පනා වුණා මේ දෙන්න දෙව්ලොවෙන් ආපු දෙන්නෙක් වෙන්න ඕනේ ඊට පෙර જાති මහානදම් පුරාපු දෙන්නෙක් වෙන්න ඕනේ කියලා මේ දෙන්නගේ කතාව අනුව තේරුම් ගත්තා. තේරුම්ගෙන රජතුමාගෙන් අවසර අරගෙන තමන්ගේ මිතුරියන් 500ක් කුමාරිකාවන් එක්ක යාන වාහන වලින් ගියා ජේතවනාරාමයට. සරුවක්යන් වාසය වැඩෙන ගන්ධ කුටියට ගියා. යාන වාහන වලින් බැස්සේ එම ආශ්‍රමයට ඇද්දුවෙන් තනදීමයි. මේ කාණ්ඩෙම ගිහිල්ලා සරුවක් යන් වාසරේ බොහොම ගෞරවයෙන් වැඳලා එකක් පසක වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහැවා. සුමනා රාජකුමාරිකාව. ස්වාමීනි යම් බුදු සසුනකදී සිල්වත් භික්ෂුන් වහන්සේන් දිනමක් ඉන්නවා. සද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන. ඉන් එක නමක් දම් පින්කම් කරනවා සීලය රකිමින් අනෙක් නම සීලය පමණක් රකිනවා දම් පින්කම් නොකර මේ දෙන්නා දෙව්ලොවට ගියොත් වෙනසක් තියනවාද? එහෙමයි සුමනා වෙන වෙනසක් තියෙනවා. දන් දුන්න භික්ෂුන් වහන්සේ දානයයි සීලයයි භාවනාවයි නිසා දෙව්ලොවදී මහේශාක්‍ය වෙනවා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන්. අනිත් එක්කෙනා අල්පේශාක්‍ය වෙනවා. හොඳයි ස්වාමීන් මේ දෙන්න යන්දාසක මනලෝ උපන්නොත් වෙනසක් තියෙනවාද? තේනවා සුමනා වෙන්නේ. පෙර ජාතියේ බුදු සසුනේ මානදම් පුරමින් දන් දුන්න භික්ෂුන් වහන්සේ මනුලොවදී මිනිස්යා ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් මහේශාක්‍ය වෙනවා අනිත් එක්කෙනා අල්පේශාක්‍ය වෙනවා හොඳයි ස්වාමිනේ දෙන්න බුදු සසුනේ පැවිදි වුණොත් වෙනසක් තියෙනවද වෙනසක් තියෙනවා සුමනාවෙනි පෙර ජාතිවලදී සසුන් පිළිවෙත් කරමින් දම් පින්කම් කළ භික්ෂූන් වහන්සේ නැවත පැවිදි වුණාම බොහෝසෙන් ආරාධන ඇතුවම සිව්පසේ බහුලව ලැබෙනවා නොදොන්නේ එක්කෙනා දුකසේ සිව්පසේ ලබා ගත යුතු වෙනවා හොඳයි ස්වාමීනි, ඒ දෙන්න හොඳින් සීලයක් කළා, හොඳින් භාවනා වඩලා රහත් වෙනවා යන් දවසක. රහත් වීමෙන් ලැබෙන නිවනේ වෙනසක් තියනවාද? නැත සමනාවෙනි යදිදං විමුක්තිය විමුක්තං නිවනට පැමිණීමෙන් පසු නිවනේ වෙනසක් නැහැ. සැපසේ නිවන් දැක්කත් දුකසේ නිවන් දැක්කත් නිවන කාටත් එක හා සමාන සාන්ති ලක්ෂණයෙන් යුක්තයි කියලා තාර්කෝල්ලා දුන්නා. ඒතකොට සුමනා සුකුමාරිකාව කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේන භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි අලමේව දානානි ධාතුන් අලම් පුඤ්ඤානි කාතුන් ස්වාමීනි දෙවියන්ට දිව්‍ය සම්පත් පිණිස පින පිහිට වෙනවා නේද? මිනිසයන්ට මනුෂ්‍ය සම්පත් පිණිස පින පිහිට වෙනවා නේද? පැවිද්දන්ට සුවසේ පැවිදි දන් පුරන්න පින පිහිට වෙනවා නේද? එනිසා හැම දෙනා විසින්ම දන් දීම කළ යුතුයි පින්කම් කළ යුතුයි නේද ස්වාමිනී කියලා අසා සිටියා. චාරුවක්ඥන් වහන්සේක ඒ අදහස සනාථ කරමින් ඒ විදිහටම අනුශාසනා කළ එසේ සුමනා වෙනි දෙවියන්ට දිව්‍ය සම්ප්‍රාප්ති වෙනස පින පිහිට වෙනවා මිනිසයන්වත් මනුෂ්‍ය සම්ප්‍රාප්ති වෙනස පින පිහිට වෙනවා පැවිද්දන්ට සුවසේ පැවිදි දන් පිළිීමට පින පිහිට වෙනවා එනිසා සෑම දෙනා විසින් දන් දීම කළ යුතුයි පින්කම් කළ යුතුයි කියලා අනුශාසනා කරමින් මේ ගාථා පෙළින් ධර්ම දේශනේ නිමවා වදාලා. දා ගාථා පෙළේ තේරුම මෙහෙමයි. යථාපි ඡන්தோ විමලෝ ගච්ඡං අවකාශ ධාතියා සම්මේ කාර්ගණේ ලෝකේ ආභාය අතිරෝචති පසලස්වක් බොහෝ දාසක උදාවන සොලස් කලාවෙන් පිරිපුන් පූර්ණ චන්ද්‍රයා ගගන තලයේ තියෙන සියලෝම තාරකාවන්ගේ ආලෝකයේ අභිභවාගෙන චන්ද්‍රාලෝකයෙන් ගගන තලයේ මිහි තලයේ බබළුවනවා. තතේම සීල සම්පන්නෝ සද්දෝ පුරිස පුද්ගලෝ සම්මේ මච්චරිනෝ ලෝකේ ඡාගේ නාතිරෝචති. ඒ වගේම සද්ධා සම්පන්න වූ සීල සම්පන්න වූ ඥානවන්ත වූ භික්ෂුන් වහන්සේ නමක් කෝ ගිහි පින්වතෙක් වේ නම් ඒ තැනැත්තා පරිත්‍යාගයේ පුරුදු කිරීම නිසා මසුරු මලෙන් ගැවසී සිටින මේ ලෝක සත්‍ය අභිභවාගෙන ත්‍යාග ගුණයෙන් බබලීමටපත් වෙනවා. ත්‍යාග සම්පත්තියෙන් ලැබෙන්න තියෙන සම්පත් වලින් මහේශාක්‍ය බාටපත් වෙනවා. යථාපි මේඝෝ තනයන් විජ්ජුමාලී සතක්කුකෝ කලන්නින්නංච පූරේති අභිවට්ටං වසුන්දරං අහස පුරා කළු වලාකුළු පිරීගෙන ගගන තලයෙහි අකුණු පුපුරමින් <clears throat> විදුලි කොටමින් ආත්පසින් ධාරා නිපාත වර්ෂාවක් පතනේ වෙනකොට මේ මිහිතලයේ ඇලදොල වැව් පොකුණු මේ ලිං පොකුණු වැව් අමුණු මේ ඔක්කොම පිරීලා ඉතිරිලා යනවා වගේ ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ <clears throat> මච්චරින් අධිගන්නාපේ පංචට්ඨානෙහි පඬිතු ඒ වගේම ඥාන දර්ශනයෙන් සමන්විත වූ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවක බාට පැමිණියා වූ ඥානවන්ත පරිත්‍යාගශීලී සත්පුරුෂයා තමන්ගේ ශ්‍රද්ධා සම්ප්‍රත්‍ය නිසා මසුරු මලෙන් ගැවසීන ජනතාව අභිභවාගෙන කරුණු 10කින් දෙවලෝදී මලෝදී බැබලීමටපත් වේදවා ආයුනා යසසාචේව වන්නේනච සුකේනච සවේ භෝග පරිබ්බූල්නෝ පෙච්ච සග්ගේච මොදති මනලව උපන්නත් උපනුපන්තන ආයුෂයෙන් අභිවෘද්ධියටපත් වෙනවා දීර්ඝාස විඳින්නෙක් වෙනවා යස සම්ප්‍රත්‍යයේ පරිවාර සම්ප්‍රත්‍යය ලබන්නෙක් වෙනවා ශරීර වර්ණයයි ගුණ වර්ණාවත් ලබන්නෙක් වෙනවා එවාගෙම කායික මානසික සුවය ලබන්නෙක් වෙනවා එවාගෙම ගෙවල් දොරවල් යද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් රන් රිදී මුතුමැණික් ආදී ධන දානි අපරිමාණව ලබන්නෙක් වෙනවා මනුලොයෙන් චුතව දෙව්ලොවට ගියා නම් දෙව්ලොවදී ලබන්න තියෙන සම්පත් වලින් මහේසාක්‍ය බාටපත් වෙනවා කියන එක පාදා දෙමින් මේ ගාථා පෙළෙන් මේ දේශනේ නිමවා වදාලා. මින් පැහැදිලි වෙනවා පින්නතුනි බුද්ධ ශාසනයෙහි කළ යුතු පින්කම් අතර මුල් තැන ගන්නා පරිත්‍යාගය. අපේ මහා බෝසතාණන් වහන්සේ පළමුවෙනි විවරණ ශ්‍රී ලබාගත් දවසේදී මල් මැත්තේ පළඟ බැඳගෙන සුමේද තාපසයන් වහන්සේ අතීත බෝධිසම්භාර පෙරූ මහා බෝසතුන් වහන්සේලාගේ බෝධිසම්භාර ගැන ආවර්ජනා කළ අභිඥා බලයෙන් උන්වහන්සේ පෙනී ගියා සීල මහා බෝසතාණන් වහන්සේලා මුලින්ම සිද්ධ කළ තියෙන්නේ පරිත්‍යාගයයි හේතුව මේ ලෝක සත්‍යයේ සෑමදාම තදින්ම පිහිටා තිබෙන්නේ වස්තු සම්පත්තිය පිළිබඳව ලෝභයයි තෘෂ්ණාවයි එනිසා මේ තෘෂ්ණා මැඩ පවත්වන්න නම් මේ පරිත්‍යාගයේ ඵලමින් කුරුදු කරන්නට ඕනේ. හරියට පිරුණු කලයක් මුණින් අතර හැරෙව්වා නම් වතුර බිඳක්වත් නොරැඳී ගලා යන්නක් මෙන්න තමා සතු සම්පත් මගේ මගේ කියන සම්ප්‍රත්‍යරේ ආසා බිඳක්වත් ඉතිරි නොකර පරිත්‍යාගයේ පුරුදු කළ යුතුයි කියලා තමන් වහන්සේ පරිත්‍යාගයේ වද්දාන පාරමිතාව අදිෂ්ඨාන කරගත්තා. ඊමන්තම් පඨමන්තාව දල්ලං කත්තා සමාධියේ දාන පාරමිතං ගච්ඡේ යති බෝධින් පත්තු මිච්ඡසි කියලා තමන් අදිෂ්ඨාන කරගත්තා තමන් වහන්සේටම කියා ගන්නවා සුමේද ඔබ ලෞතර බුදුණු කැමතිනම් මේ කියන දාන පාරමිතාවේ කෙලවර දක්වාම පවත්වන්න අදිෂ්ඨාන කරගන්න කියලා මේ විදිහට බෝසතාණන් වහන්සේ අභිඥාවෙන් දැකවදාලා අනිත් පාරමේ නමයට බලමේම පුරුදු කළ යුතු තියෙන්නේ පරිත්‍යාගය කියලා ඉතින් මේ පරිත්‍යාගයේ ගිහිපෑදී හැමදෙනා බහුල වශයෙන් සිදු කරනු ලබනවා විශේෂයෙන් මේ බෞද්ධ රටවල. අපේ ලංකාව පමණක් නෙමේ ලංකාව, තායිලන්ත, බුරුම රට ආදී බෞද්ධ රටවල මේ පරිත්‍යාගයේ බොහෝ මෙහෙලින් සිද්ධ කරන්නේ පාරමිතා සීලයෙන්. අද කාලේ සමහර කෙනෙක් කියනවා මේ පාරමී පුරන්න එපා කියලා. ඒක නොදන්නාකමක් කියලා අපි අනුකම්පා කරන්නට ඕනේ. පාරමිතා කියන්නේ රහත් කෙන්නත් ඕනේ ගුණ ධර්ම. ඒවා පාරමිතා වෙනවා. පසේ බුදු වෙන්නත් ගුණ ධර්ම ඕනේ. ඒවා පාරමිතා වෙනවා. ලෝතුරා බුදු වෙන්නත් ගුණ ධර්ම ඕනේ පාරමිතා වෙනවා. ඒවා එක එක නම් වලින් හඳුන්වනවා. පාරමී 10ම තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ නමින්ද හඳුන්වනු ලබන්නේ. බෝධිපාක් ධර්ම 37 නමින්ද හඳුන්වන්නේ මේ පාරමී ධර්ම පිළිමමයි. බෝධිපාක් ධර්මයන් පුරනවා කියවනම් එතන පාරමී පිරෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා කියවනම් එතන පාරමී පිරෙනවා. ඒ වගේම සසු ගුණධර්මයන් නිවන් පතා කරන හැම කුසලයකදීම පාරමිතා පිරිනව මොකක්ද මේ පාරමිතා කියන එකේ කෙටි තේරුම පරතරට යන ධර්ම සම්භාරය කියන එකයි. මේ අපි හැමදාම ජීවත් වෙන්නේ මෙතර. ඒ සංසාරේ මෙතර ජීවත් වෙනවා. මේක සාගරයක් කියලා හිතුවොත් සාගරයෙන් මෙතර අපි ජීවත් වෙනවා. මේ සාගරයෙන් එතර වෙන්න තියෙනවා නම් යම් කිසි මාර්ගයක් නැවක් පාරුවක් පසුඩක් වාගේ දෙයක් ඒවා තමයි මෙතන බෝධිපාක් ධර්ම කියන්නේ පාරමී කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේ ඔක්කොම අපට අවශ්‍ය වෙනවා එක නමින් නොකියවට වෙන වෙන නම් වලින් කිව්වට සියල්ලම අපේ බලාපොරොත්තු වෙන සතර මඟ සතර ඵලානුක්‍රමයෙන් ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සිදුවෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් සදාට මිදුණු අජාප්‍ය අජරාව්‍යාදී අශෝක අනුපායාස අමෘතමා නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමේ ප්‍රතිමේ ගාමී ප්‍රතිපදාවක් බාටපත් වෙනවා. එනිසා පින්නතුනි අද මේ දවසේ සිදු කරන ලද මේ මහා පින්කම තාමත්ම සුදුසු ආශිර්වාද පූජාවක් කියලා මේ පින්නතුන් සලකන්නට වටිනවා. විශේෂයෙන් පොල්ගස්සෝ වෙත දික්කේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේහි අවුරුදු 10ක් තිස්සේ ධර්ම සේවයක් සඳ සිදු කරන පූජ්‍ය මීකලාවේ විනීත ස්වාමින් වහන්සේගේ 65 වෙනි ජන්මදිනය අදට උදාපත් වී තිබෙන්නේ. ඉතින් උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් එවාගෙම නුවණින් යුතුව මෙලෙස සහභාගී වෙ සිටිනවා. විශේෂයෙන් එම භාවනා මධ්‍යස්ථානයේ දායක කාර්යක මණ්ඩල සමාජික සමාජිකා මණ්ඩල යෝගී පිරිස එක්ක ශ්‍රීලා මේ පින්කම සාරවත් කරලා තියෙනවා. ඉමීයේ දවසේ ගෙවාගෙන මේ ස්ථානයේ පැමිණිලා මේ පින්කමේ කටයුතු සඳහා නොනිදා නමුත් මහා උත්සාහයෙන් හා ශ්‍රද්ධාවෙන් නුවණින් යුතුව යදී තියෙනවා. ඒ සියල්ලම තම තමා බලාපොරොත්තු වන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපත් වීමේ බෝධිපාක්ෂික ධර්මයන් බවට ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම බවට පාරමී ධර්ම වාටපත් වුණා කියා සතුටවන්නට පුළුවන්. එදා ඒ සුමනා රාජකුමාරිකා මෙච්චර හත් අවුරුදු වයසේදී සෝවාන් වෙන්න විශේෂ පින්කමක් කරගෙන තිබුණා. ඒ තමයි විපස්සේ බුදුසසුනේදී එතුමිය කරපු මහා පින්කමේක දිග කතාවක්. විපස්සේ බුදුසසුන කාලයේදී මෙතුමිය සිටු කුමාරියක්. ඒ කාලේ එතුමියගේ පියතුමා කල්ැතුව අභාවයට ගියා මව්තුමිය ගෙදර හිටියා. ඔය අතර විපස්සේ සරුවක්ඥන් වහන්සේගේ පිය රාජ්‍යරෝ බන්දුම රජතුමා කාටවත් ඉඩ නොතබා දන් දෙමින් සිටියේ බුදුපාමොක් 64 ලක්ෂයක් සංඝ රත්නයේත නගරවැසියන් බොහෝම යාඥා කළා යාඥා කළා මාරුවේ මාරුවට දන් දෙන්නේ නගරවැසියන් අවසර ලබා ගත්තා එයින් පළවෙනි දාණය හෙටයි කියන තියෙන දවසේදී මේ සුමනා කුමාරිකාවගේ මෑණිව අඬන්න ගත්තා සිටු දේවිය මේ දරුවා අයියා මේ අඬන්නේ අනේ දරුව ඔබේ පියා අද ජීවත්ව සිටියා නම් හෙට මේ නගරවැසියන් දෙන දානේ පළමිනි දන්හන් දෙබදන්න නිල වශයෙන් වාසනාව ලැබෙන්න ඔබේ පියාටයි ඒ වාසනාව දකින්න නැති නිසා මට දුකයි කිව්වා සුමනා කුමාරිකා එදත් නම සුමනා එතුමිය කිව්වා අම්මේ අඳන්න එපා අපි එක කරමු කියලා අම්මා සනසවාගෙන මෙතුමිය බොහොම බුද්ධිමත් පින්කම සංවිධානය කළා ඒ කියන්නේ ගෙවත්තේ වවාගෙන තියෙන විශාල ප්‍රමාණයක දෑසමක් දැසමම් මල් නෙලාගත්ත තමන්ගේ මිතුරියන් එක්ක එකතු වෙලා විශාල ප්‍රමාණයක් ලාස් ගානක් නෙලාගත්තා අද රැයට පිපෙනනේ සමම් පෙච්ච කැකුළු ඒවා අරගෙන මල් වැඩමක් ගොතාගත්ත ලස්සනේ අම්මට කියලා තුන් අවුරුදු පරණ ඇල්හාලේ හාල් පිරිසුදු කරලා කළු ඇටි ඉවත් කරලා පොළලා ගල් වැලි ඉවත් කරලා බොහොම පිරිසුදු කරලා ඒක අසම්බින්න ශීල ප්‍රායාසයක් ඇටියට gedare උදේ පාන්දරම උයා පියාගත්තා ඒක බොහොම සුවඳවත් දිව්‍ය ආහාරයක් වාගේ බොහොම ප්‍රසන්න ප්‍රණීත ආහාරයක්. ඉතින් මේක සිටුමාලිගාවේ ඕනතරම් අවශ්‍ය දේවල් තියෙනවා. වටිනාම රිදී භාජනයක බහ තමයි සිදී පියන එකෙන් වාලා අර මල් වඩමින් මල් ඔටුන්නක් වාගේ මේක සැරසුවා. කාටවත් මේකෙම දාන භාජනයක් වගේ පේන්නේ නැති වෙන්නේ මල් ඔටුන්නක් වාගේ සැරසුවා. අලංකාර කළා. අලංකාර කළ අම්මට අත ගැස්සලා තමන්ගේ මිතුරියන් එක්ක පෙරහැරක් හැදීගෙන බුදු ගුණම හිතින් කියව කේවා බුදු ගුණ වචනින් කියව කේවා සාදුකාර දෙදී මේ මල් පූජාකට යන ලීලාවෙන් ඊආර දාන ශාලාව සොයාගෙන නගර වැසියෝ බම්බින් බමේට මොරකාවා කෙවන් කියලා තෙමුණ කිසිම කෙනෙක් අතරකදී දාන වස්තුවක් පිළිගන්නේ නැති නැති වෙන හැටියට ඉතින් මෙතුමිය ගිහින් මේ මොරකාරියෙකුට කිව්වා මාමේ මාමේ මගේ ඉසේ තියෙනවා නේද මල් ලොටුන්නක් මේ මල් ලොටුන්න පූජා කරන්න මට අවසර දෙනවාද කියලා ආ පුළුවනේ කිව්වා ඉතින් එතුමිය වීතියට පැමිණියා. තමන්ගේ පිරිසත් එක්ක වීතියට පැමිණලා ඉදිරියට යනකොට තමන් හිතින් ආරාධනා කරන ලෞතර බුදු පියාණන් වහන්සේ වඩින වෙලාවේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සාරාංශ කල්ප ලක්ෂ ගණන් අටාංශ කල්ප ලක්ෂ ගණන් විෂයාංශ කල්ප ලක්ෂ ගණන් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වේ වදාළසේ අපවැනි අසරණයන්ට පිහිට වෙන්නේ නේද එනිසා මගේ පියාණන් වහන්සේට පින් පිණිස මගේ මෑණියන් වහන්සේට සනිසිල්ල පිණිස මට නිවන් ආબોධ කරනු පිණිස සකස් කරගත්තේ මේ ප්‍රණීත දාන වස්තුව ශ්‍රීහත්යෙන් පිළිගන්නසේක්වා කියලා හිතින් ආරාධනා කරමින් හිටියා ලෝතුරා බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් පියවරක් පියවරක් ගානේ වඩින අවස්ථා දකිනින් උතුරාණ ශ්‍රද්ධාවෙන් සිටියේ එතුමියට සමීපේ නොකොට කියාගන්න බැරි තරම් ප්‍රීතියක් සරුවක්ඥන් වහන්සේ එතන නැවතුණා මෙතුමියගේ අතින් සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී හස්තයට මේ මල් ලොටුන්න පූජා කළා දරුවක්ඥන් වහන්සේ මේක කෙනෙකුට බාර දුන්න මේක දානශාලාවට ගෙනියන්නයි කියලා එතුමිය බුදු පාමුල වැඳ නමස්කාර කරලා ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මේ කුසල බලයෙන් මා හදා වඩා තබා පරිලෝකයේ මගේ පියාණන් වහන්සේට සුගති සපත් කෙලවරාමා මහ නිවන් සුවත් වේවා මගේ මෑණියන්ට දීර්ඝාසයත් මතුවාමා මහ නිවන් සුවයත්පත් වේවා ස්වාමීනි මේ කුසලයේ මට ඊටම සුවසේ අඩු වයසකදීම මගඵල නිවන් ආબોධ කරගන්න ලැබේවා. එතෙක් මා උපදින උපදින වාරයක් ගානේ මට සමම්පෙච්ච මල් වැහි වහේවා. එවාගේ මට උපදින වාරයක් ගානේ සුමනා කියන නම ලැබේවා. මේ වගේ උපනුපම් භවයක මට ඥානවන්ත ඉපදෙන්නට පින් කරගන්නට භවයක් පාසා වාසනාව වේවා. මේ විදිහේ පැතුම් පතාගෙන පසෙකට වුණා. සරුවක්යන් වහන්සේ දානශාලාවට සපිරිවරෙන් වැඩම කරවා අසුන්ගෙන වැඩින්න අතරතදී දන් පිළිගන්වන්න සූදානම් වෙනකොට සමීපීතේ කෙනෙකුට කිව්වා අතරකදී පිළිගත්තේ මේ මල් ලොටුන්න ලියහඳයි කියලා. අදිෂ්ඨාන කළා මේ මල් ලොටුන්නේ ඇතුළත්ව තියෙන මේ චීනපා සීර පායාතේ බුද්ධ ප්‍රමුඛ 64 ලක්ෂයක් සංඝයාටම බෙදන්න සෑහේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ විදිහට මේක පූජා වුණා. පින්නතුනේ ශ්‍රද්ධාවෙන් කරන ඥානවන්තව කරන පින්කම් වල ආනිසංස මෙහිමයි එතුමිය මේ කාරංචි ආල පුදුම ප්‍රීතියකටපත් වුණා මෑණියන් ඉවසියනයේ සන්තෝෂයක් විඳ ගන්න ලැබුණා මෙන්න මේ පින තමයි එතුමියට භවයක් භවයක් පාසා දෙව්ලෝ මනුලෝ බමලෝ සරිසරමින් උපනුපන්තන සුමනා නම ලැබමින් ඇවිල්ලා කොසල් රජුරන්ගේ දියණියක් වෙලා උපන්නා එතුමිය උපදින දවසේදීද යොදුනක් වානේ සමම්පෙච්ච මල් වැහි වැස්සා එතුමියගේ වයස 7ේදී තමයි ජේතවන මහා විහාර පූජා සිද්ධ වුණේ ඒ දවසේදී සරුවක්යන් වහන්සේ දෙසූ විහාර දානානිසංස දේශනාව අහලා 84000ක් පිරිස එක්කෙනෙකුමියද හත් අවුරුදු වයසේදී සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන් අවබෝධ කළා මේ නිසා පින්නතුනේ පින්කම් කරනවා කියන එක නැන නොවනින් කරන තරමට මහත්කලයි මහත් ආනිසංසය සිතූ පැතු ලෞකික ලෝකෝත්තර සම්පත් ගෙන දීමද සමර්ථ වෙනවා එනිසා දැන් අද මේ දවසේදී මේ සෑම දිනා බලවත් ශ්‍රද්ධාවෙන් හා නුවණින් යුතුව කළගුණ සැලකීමේ සීරසියෙන් ගුරු පූජාවක් වශයෙන් මේ පින්කම සංවිධානය කරගෙන තියෙන්නේ. පූජ්‍ය මේ තලාවේ විනීත ස්වාමින් වහන්සේ අපි මුලින්ම දැකගත්තේ 1967 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදා මේ අවස්ථාව වෙනකොට උන්වහන්සේ තව කෙනෙකුයි පැවිදි වෙන්න සූදානමින් සිටියා. හරියට ප්‍රියංගල ආරණ්‍ය සේනාසනේ ප්‍රසුදා උදාසනම උන්වහන්සේගේ තනික් නමගේ පැවිද්ද සූදානම්ව තිබුණා. ඒ අපි බොහොම කරුණාවෙන් සත්‍යපංචේ කර්මස්ථානයේදී ලෙසකෙස් බාලා එවාගෙම පැවිද්ද ලබා ගන්න වෙලාවේ සිවුරු අන්දලා පොරවලා අපේ මානකම ලබා ගන්න පෙරව මේ පෙරවරු වශයෙන් උපකාරී වුණ අපට හොඳට මතකයි. උන්වහන්සේත් ඒක මතක තියාන තමයි අර මුලින් සඳහන් කළේ. ඉතින් දැන් අවුරුදු 40ක් පිරීගෙන එනවා. මේ වර්ෂයේ ඔක්තෝබර් 25 වෙනකොට උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු 40ක් වෙනවා. ඉතින් මේ විදිහේ පුණ්‍යාත්මයේ ජීවිතයක 40000 ද පුරාම උන්වහන්සේ අපමණ ධම්පින්කම් කළා තියෙනවා. ඊට උතුම් ලෙස සීලය ආරක්ෂා කළා තියෙනවා. ධර්මයේ අදාරලා තියෙනවා. බොහෝ දිනාට ධර්ම දාන දීලා තියෙනවා. නානාවිද ආගමික පින්කම් වල විශාල පිරිස් යොමු කරලා තියෙනවා. ඒ අතර බුරුම රටේ මාස 7ක් පමණ කාලය රැඳීගෙනම මාසේ භාවනා මූලස්ථානයේ අපි සමග ගිහිල්ලා එහි යෙදුණා. එවාගෙම ලංකාවේ නානා තැන්වල භාවනා පන්ති පවත්වමින් ඉඳලා තමයි පොල්ගස් ඕවියට දික් වෙන භාවනා මධ්‍යස්ථානයේ නිවාසිකත්වයට පත් වුනේ 987 වර්ෂයේ. ඉතින් එදා පටන් මේ වෙනතුරු ඒ ස්ථානයේ බොහෝම ආකූල තත්ත්වයෙන් තිබෙන අවස්ථාවක් උන්වහන්සේ පැමිණිදා සිට දවසින් දවස ස්ථානයේ යථා තත්ත්වයේ දියුණුවන අද බොහෝ විශාල පිරිසක් එතනින් ප්‍රයෝජන ලබනවා ඉදිරි කාලයේ තව තවත් සිය ගණන් දහස් ගණන් දසදහස් ගණන් බෞද්ධ ජනතාවට මඟඵල නිවන දක්වාම යන පිළිවෙත් පුරා ගන්නට ඒ පුණ්‍ය භූමිය උපකාර වේවා උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා එනිසා දැන් කාල වේලා ගෙවිගෙන යන පින්නතුන් ඊයේ දාසේ මේ ස්ථානයේ පැමිණිය මහා සංඝ රත්නයේ වෙත ගිලන් ප්‍රසදාන පිරිනැමුව සංඝයා භාගේ බුද්ධ වන්දනා ධර්ම ශ්‍රවණය කළ රාත්‍රී කාලයේ බොහෝ සෙයින් නින්දා අඩු කළ අවදියෙන් ඉඳගෙන බුදු ගුණ වර්ජනා කරමින් දාන කටයුතු සංවිධාන කළ උදේ පාන්දර බුද්ධ පූජා පැවැත්වුවා ඊළඟට සංඝ රත්නයේ ධර්මීය ආශ්‍රමයේ උදේ දානයේ පිරිනැමුවා විශේෂයෙන් මේ දවස්වල පූජනීය පා ආවසයාඩෝ ස්වාමීන් වහන්සේ පූර්ණ විවේකයෙන් යුතුව කන්දවඩ කුටියක වැඩ ඉන්න උන්වහන්සේත් මේ දානේ පිළිගැන්වෙනවා දැන් මේ වෙලාවේ වත් පිළිවෙත් නිමවා සංගරුවන වඩින වෙලාවේදී ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව ආනිමා සංඝරත්නයේ ගුණ සජ්ජායනා කරමින් පිළිගත්තා දෙපාදවා පිසදමා සියාතින් දානේ පිළිගන්වා පිටත් කළා ඉංගන තුරුව මේ ශාලාට ඇතුල් මේ පෞද්ගලික වශයෙන් පිළිකර බාන රසක් පිළිගන්වා සීලයක පිහිටා පිරිකර බාන්නහා දාන වස්තු සියල්ල පූජ්‍ය හේතලාවේ විනීත ස්වාමින් වහන්සේට පවරුන් ලැබුව උන්වහන්සේගේ සන්තක පූජාවක් හැටියට අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයේ වෙත දාන වස්තු පූජා කළා එවාගේම ධර්මයේ වේලාවේ පමණින් කෙටි අනුමෝදනාවකට සවන් දෙන්නේ සැලසුණා මේ ගැන හිතන හිතන වාරයක් පාසාම භාවනාමය පිනක් වැඩෙනවා. එසේ දාන සීල භාවනා වශයෙන් මේ අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන අමා මහ නිවන් සෝපනිස හැම දිනාට හේතු වාසනා වේවා එවාගේ මේ කුසල සම්භාර ධර්මයේ ශීඝ්‍රයෙන් පිරියන මේ බුදු සසුනේ නොපිනී අඳුරු නොවේ අතුරුදා නොවේ මන මාන්‍යාගම් බලවේගයකින් වා යටපත් නොවේ ගගනතලයේ සඳේරු මණ්ඩලයෙන් දෙදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීපයේ නිර්මලව පවතිවා සිල්වත් ගුණවත් බෝධි සම්භාර පුරණ මේ බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් එවැගේම ධ්‍යාන විඥා විපස්සනා ඥාන වඩමින් සදාම්මා ලෝකේ ලෝට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්නේ මේ කුසලයේ ආශිර්වාදයක් වේවා එවාගේ පූජ්‍ය විනීත ස්වාමින් වහන්සේගේ දෙමව්පියන් හා මේ පරිලෝකීය මව්පස පියපස සීලොම ඥාති මිත්‍රා දීන්ත සහෝදර අභාව ප්‍රාප්ත සහෝදර පින්නතුන්ට එවාගේම උන්වහන්සේට මේ කාලේ පුරා වසර 40කට ආසන්න කාලයක් සසුන් පිළිවෙ පුරා ගන්න උපකාරී වූද අභාව ප්‍රාප්ත වූ දායක කාරකාදී සියලු දෙනාටද මේ පුණ්‍ය සම්භාරයේ අත් වේවා මෙපින් මෙලෙන් ඒ සෑම දෙනා සුගති සම්ප්‍රත් කෙලවර අග්‍ර අමාම නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින්දෙමු එවාගේම දික්කේන භාවනා මධ්‍යස්ථානයේ සිට පැමිණි මේ සීලම දෙනා වෙනුවෙන් අභාව ප්‍රාප්ත සීලම ඥාතීන්වත් අද මාස දෙකකට පෙර අභාව ප්‍රාප්ත එච්.එම්. සෙනීරත්න පීතුමාන්ට අල්මිල්ලෑවේ එතුමාටත් එවැගේම මාස අවුරුදු 5කට පෙර අභාවප්‍රාප්තේ කරවත පින්වත් ටී.එම්. දිලානී පද්මකාන්ති මහත්මියටත් තවත් මේ පල්ලෝගේ සිළු ඥාතීන්වත් මේ පින ලැබේවා මේ පින් වලින් සෑම දින සසර සුගති සම්ප්‍රාත්ම වින්දනය කරමින් සසර කතරින් සුවසේ එතර වී පැතූ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින්දෙමු. එසේ මේ නා උයන ආරණ්‍ය සේනාසන ආදි වාසී වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක වූද මිහිතලේ පතම් බමතලේ දක්වා එසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්්‍යදෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ අප මේ කළ ගුණ සැලකීමේ සීරසින් රැස්පත් කළ සකල කුසල සම්භාර ධර්මය අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආජීවර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනය රැසේ ලංකා දීපේත බෞද්ධ ජනතාවට එවාගේ පූජ්‍ය මීකලාවේ විනීත ස්වාමින් වහන්සේට මේ මෞපිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාටද සතතේම දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෙමු හිතවත් මදාත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම ආරණ්‍ය සේනාසනයේ සිට සහ තම තමන් ජීවත් වෙන ගම්පියසේ සිට අවත ගම් නගර ලංකාව දඹදිව තෙල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයුවන්නේ සප බල ඥාන පිරිනැමෙමින් කළගුණ සැලකීමේ ගුරු පූජාවක් වශයෙන් සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභා බලයෙන් හා ඉති සම්බන්ධව සිටින මේ අල්මිල්ල වැවේ පින්නතුන් එවාගේම කඩවත පින්නතුන් සාහිත්‍යයේ සෑම දිනාටමත් සෑම දිනාමත් එවැගේම සිදු කර ගන්නාද කුසලානිසංස ධර්ම බලයත් රත්නත්‍රය ආශිර්වාදයක් ජීව මණ්ඩලයේ රැකවරණත් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයක් ලැබීමෙන් පූජ්‍ය ත්‍රිපිටක ආචාර්ය කර්මස්ථානාචාර්ය මීතලාවේ විනීත ස්වාමින් වහන්සේට එවැගේ මේ සිතේ සදහවත් බෞද්ධ මව්පිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාටම පැමිණේට පැමිණීමට නොලැබී සිටින මීට සහභාගී වූ හිතයදු සාදුකයා සතුටු සීලු දෙනාට එවාගේ මේ නා වූ නාරාණ්‍යස්ත දායක මනුල්ලේ සියලු නිර්ධාරි පිරිස හා සමාජික පිරිස හා උපස්ථායක පින්නතුන් අතුළු සමටත් සාදුකයා සිත් පාදවාගා සමටත් මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්දව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුට අඳුරුසේ විහෙත විද්වාසනේ වී ශරුව ආරක්ෂාව සැලසේවා සබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල් අරමුණෙන් සමාධිය සිතින් මෙත් සිතින් බුදු ගුණ බැලෙන් සමදා සුවසේ නින්දාව සුවසේ අවදි වේවා නපුරුසේන නොපෙනේවා දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මිනිස්යන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජස්වර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්ති පීඩා වලකේවා උපපීල කුපච්ඡේද කකුසල විපාක වාර ප්‍රතිබාහනේ වේවා උපස්තම්මක කුසල විපාක ලෙම සිටීමෙන් දීර්ඝවස වේවා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සමථ විපස්සනා භාවනා මඟ ආලෝකමත් වේවා ධ්‍යාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල දිනු කර ගැනීමට ලැබේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීල උපෝසත සීල සිව්බම විහෙරණ සතර සංග්‍රහවත් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක්මෙන් දිනෙන් දින දිනුවෙන් දිනුවටපත් වේවා කායික මානසික සැනසෙල්ලේ සිතෝ පැතෝ සම්්‍යක් ප්‍රාර්ථනා පසලස්වක් බොහෝ දාසේ උදාවන සොලොස් කලාවෙන් පෙරපොන් පූර්ණ චන්ද්‍රයාසේ පෙරීතිරේ සාත්‍රේක වී සමෘද්ධිමත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් අතරක් නෑර මේ බුදු සසුනේ දාන ශීල භාවනා කුසල් පාරමී පුරමින් නිවන් මඟ ආලෝකමත් කර ගැනීමට රත්නත්‍රානුභාවයෙන්ම දීර්ඝවසත් වේවා සසර වසනාතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේද ප්‍රේතුක ප්‍රතිසන්දියේද ජාති ස්මරණඥානයේද සම්‍යද්දෘතියේද ඇතුව සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාර්යයේ ධර්මාන් දන ප්‍රතිපදාවෙන් යුතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණවදාලේ සදාකාලික සැප ඇති අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඒකම ගෞතම සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සලසා ළමින් දීර්ඝ කාලයක් බුදු ශාසනයේ ආරණ්‍ය ප්‍රතිපත්තියේ අභිවෘද්ධියට පමුණවා සබා අපවත් වේ වදාළ අතිපූජනීය රාජකීය පඬිත් කඩවැද්දේ ශ්‍රී ජනවංශාභිදාන මාහිමියන් වහන්සේට අතිපූජනීය රාජකීය පඬිත් මාකර ශ්‍රී ඥානාරාමාභිදාන මාහිමියන් වහන්සේට අතිපූජනීය ගැටමාන්නේ පඬිත් ශ්‍රී විමල වංශ ස්වාමීන් වහන්සේට අතිපූජනීය කේල්පන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට මේ ස්ථානයේ අවුරුදු 40ක් තරම් සිල් ගුණ පුරමින් වැඩි හිට අපවත් හේවදාල පූජනීය විගුරු බෝධිඩක්කර ස්වාමින් වහන්සේට හා සෙසු සිළුම සංඝ පිතෘන් වහන්සේලාට මේ උදාර කුසලානුභාව බලෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ නැවත නැවත අභිවෘද්ධියට පමුණුවමින් ශ්‍රී ලංකාවේ පහළම බෝධි සම්භාන පුරා මතු ලෝතුරා බුදුබාමත් වේවා කියලා අපි ගෞරවයෙන් ගුරු බැතියෙන් සිහිපත් කරමු. එවාගේ මෙතකින් මේ රැස්පත් කරගත් සීලම කුසල සම්භාර ධර්මයේ පූජ්‍ය විනීත ස්වාමීන් වහන්සේගේ දෙමෝපියන් ආදී කොට ඇති මේ සහභාගී හැම දෙනාගේම මේ පන්ලෝගේ ඥාතීන්ගේ එවාගේම එච්.එම්. සෙනවිරාට්ටේ පියතුමාට ටී.එම්. දිලානී පද්මකාන්තිය මෙතිනියට පින් පමුණුවමින් ඉදං වූ ඥාතීනං හෝතු ගාථාව කියා පින් අනුමෝදන් කරවමු.